සුපස්තු සඳාවක් ආදරණීය හිතවතුනි හිතසුනට නිදසුනක් සමග එකතු වෙයි සිටින්න සමහර විට විවේකී සත්‍යන්තයක අග සමහර විට අවිවේකීන සත්‍යන්තයක නිමාව ඒ වගේම ජීවිතේ වටිනාම පින්කම් සහ කුසල් කරගන්නට ලැබුණු සත්‍යන්තයක් වෙන්නත් පුළුවනි. ඒකත් එහා ගින් ජීවිතයේ පිළිබඳ යම් යම් තීරණාත්මක අධිතන් ඇති කරගත් සත්‍යන්තයක් ද වෙන්න පුළුවනි. ඉතින් මේ සියල්ලටම මුල් වෙන්නේ වෙසක් පුන් පොහෝ දවස. එය ඊටම අර්ථවත්ව සමරන්නට ඇති කියා විශ්වාස කරනවා මේ වෙසක් දිනයෙන් ලොකු ප්‍රයෝජනයක් ජීවිතයට හිතට හදවතට සසර ගමනට මෙන්ම ඈතර වීමටත් ලබා ගන්න ඇති. විසක් වැදගත් වෙන හේතුව අප දන්නවා ඒ සියල්ල අතර වෙසක් දවසේ ලැබුණු පණිවිඩය කුමක්ද ඊට කලින් මිනිස් සමාජයේ දේව ලෝකේ නොතිබුණු මිනිසුන්ට සහ දෙවියන්ට ලැබුණු නව්‍ය නැවුම් අලුත්ම පණිවිඩයේ කුමක්ද? ඒ ගැන විවිධ අදහස් තියෙන්න පිළිවන්. ඒ සියලුම අදහස් අතර එදා මෙදා තුර මානව සමාජයේ දේව සමාජයේ නොතිබුණු මානව හා දේව සමාජයන්ට අලුත් අලුත් මාලුත් පණිවිඩය තමා විපස්සනාව විදර්ශනාව අනිත් බොහෝ දේවල් පණිවිඩ විදිහට ඊට කලින් ලෝකේට ලැබී තිබුණා. ඒවයි අඩුපාඩු තියෙන්න ඇති. දානය පිළිබඳ, සීලය පිළිබඳ, ධ්‍යාන පිළිබඳ පණිවිඩ වරින් වර මිනිස් සමාජයටත් ඉන්හා සුගති දිව්‍ය ලෝකවලට ලැබුණා ඒ නිසානේ දිව්‍ය ලෝකවල දෙවි දේවතාවුන් වහන්සේලා වැඩ ඉන්නේ කර්මානුරූප මිනිස්සු මැරිලා දිව්‍ය ලෝකෙට යන්නේ හැබැයි මේ ඒ සියලු පණිවිඩ අතර විපස්සනාව පිළිබඳ පණිවිඩයක් ලැබිලා තිබුණේ නැහැ. ඒ පණිවිඩයේ හාපුරා කියා ලැබුණේ ලබාගත්තේ මනුෂ්‍ය සමාජයටත් දේව සමාජයටත් අද වගේ දවසක. බොහොම අතීතයේ අවුරුදු 2000කට වැඩි එහා දවසක. ඉතින් ඒ තමයි මේ අද දවසේ නැත්නම් වෙසක් දවසේ තිබුණු සුවිශේෂීම වැදගත්කම. හිතවතුනි මේ ඒ නිසා වෙසක් කියවහම අපිට විපස්සනාව ඔළුවට එන්න ඕනේ. මේ දෙක වෙන් කරන්න බෑ. අනිත් දේවල් මේ වෙසක් සමග ඍජුව බැඳිලා නැහැ. ඒ අනිත් දේවල් පරිපූර්ණ වෙන්න ඇති මේ සම්බුද්ධත්වයෙන්. නමුත් ඒවා තිබුණු දේවල්. ඒ තිබුණු දේවල් වල බෝධිසත්වයන් වහන්සේ සෑහෙන දුරක් ගමන් කරා. ඒ සම්ප්‍රදායට අනුව ඒ තිබුණු මාර්ගවල. ගිහිල්ලා ඉතින් එහාට යන්න බැරුව ඒ අවසාන තැනට කියනවා මේ සංඥාග්‍රය භවග්‍රය කියන. කියන භවයේ කෙලවර තමයි යන්න පුළුවන්. හැබැයි එහාට භවයෙන් එතර වෙන්න බෑ. ඔය ධ්‍යාන පරිම ධ්‍යාන ගැන කියනකොට නේව සංඥා නාසඤ්ඤා යතනේ ගැනීම කියන විට ඒක කියනවා භවග්‍ර නැත්තම් සංඥාවේ අග්‍රය කියන්නේ. භවග්‍ර භවයේ කෙලවර. හැබැයි කෙලවරට ගිහලා හැරිලා එනවා. එතනින් පහු අංශක 180ක්ම හැරෙනවා. යූ ටර්න් එකක්ම ගන්නවා සංසාර සත්‍යය. මොකද මේ විපස්සනාව නොතිබුණු නිසා විපස්සනාව කියන වාහනේ එකල හොයාගෙන තිබුණ නැති නිසා. ඉතින් ඒ නිසා මේ මොකද්ද වෙනස? වෙනස විපස්සනා. අද විපස්සනාව හැමතැනකම ඇති. કોઈ ආගමෙත් ඇති අද විපස්සනාව. ආගමී ආගම් වලින් තොරවත් ඇති විපස්සනා විද්‍යාව ඇතුළෙත් ඇති. ආර්ථික විද්‍යාවෙත් ඇති, භෞතික විද්‍යාවෙත් ඇති විපස්සනා. හැබැයි ඊට කලින් මේ සම්බුද්ධත්වයට කලින් විපස්සනාවක් කොහෙවත් තිබුණේ එම නිසා මේ අපි වෙසක් වල විශේෂත්වය ගැන කතා කරන විට නැත්නම් වෙසක් වල තිබෙන විශේෂත්වය අනන්‍යතාවය ඉස්මතු කරන්න ඕනේ විපස්සනාවෙන් නැත්තම. මේ විපස්සනාව ගැන මේ වැඩසටහන් මාලාවේම විවිධ කෝණවලින් කතා බහ කළා. විවිධ අංශ අනාවරණය කරගත්තා. ප්‍රායෝගිකව කොහොමද විපස්සනා කරන්නේ. දැන් ඒ කතාවේම ත්‍රිභුවක් විදිහට තව එහාට ගියොත් මේ ජීවිතය නැතිනම් ජීවත් වීම කියන්නේ කුමක්ද කියන ජීවිතය කියන්නේ කුමක්ද? ජීවත් වීම කියන්නේ කුමක්ද? කවුද ජීවත් වෙන්නේ? ඇයිද ජීවත් වෙන්නේ? මෙන්න මේ ජීවිතය පිළිබඳ විනිවිද දැක්මක්. ජීවිතය කියන වචන වෙනුවට කෙනෙකුට අවශ්‍ය නම් ස්කන්ධ පංචකය කියන්න පුළුවනි. උපාදාන කන්ධ පංචකේ කියන්න පිළිවෙනි. නාම රූප කියන්නත් පුළුවන්. සලායතන කියන්නත් පුළුවන්. ඉතින් මේ මොන වචන හරි කීවට කමක් නැහැ. එතකොට මේ කුමක්ද වෙන්නේ? ජීවත් වීම කියලා මොකක්ද වෙන්නේ? ජීවිතය කියන්නේ කුමක්ද? කවුද ජීවත් වෙන්නේ? සා ජීවත් වීමෙන් ලැබෙන්නේ මොනවද? මෙන්න මේ මාත්‍රිකා නැතිනම් මේ තේමාවන් මේ ප්‍රශ්නවලට උත්තර සොයාගෙන යෑමක් තමයි විපස්සනාවෙන් සිදුවේ. ඉතින් මේ ප්‍රශ්න අපට ඕනම කෙනෙකුගෙන් විමසන්න පුළුවනි. ඕනෑම කෙනෙකු ඉදිරියේ මේ ප්‍රශ්න ටික අපට ලබන්න පුළුවන්. මෙන්න මේවට පිළිතුරු දෙන්න කුමක්ද ජීවිතය කියන්නේ? ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? කවුද ජීවත් වෙන්නේ? ආ ජීවත් වෙන්නේ මොනවද ලැබෙන්නේ? ඇයි ජීවත් වෙන්නේ? මේ තේමා මේ මාතෘකා මේ ප්‍රශ්නවලට විවිධ උගතුන් වියතුන් බුද්ධිමතුන් පඬිවරුන්, විද්‍යාඥයන්, දාර්ශනිකයන්, චින්තකයන්, ආශාස්ත්‍රූවරුන් පිළිතුරු දීලා තියෙනවා. ඒ පිළිතුරු තමයි ඔය හැම දර්ශනයකම, විද්‍යාවකම, චින්තනයකම හා ආගමකම කියවෙන්නේ. හොඳට බැලුවොත් මේවට එක එක දෘෂ්ටි කෝණ වලින් දුන්නු පිළිතුරු. දැන් එහෙම පිළිතුරු දුසින් ගානක් සිය දහස් ගානක් ඇති. එකක් දෙකක් නොවේ. ඒ නිසා කෙනෙකුට මේ බෞද්ධ කෝණයෙන් උත්තර දෙන්න පුළුවන් වෙන ආගමික කෝණයකින් පිළිතුරු දෙන්න පුළුවන් බටහිර විද්‍යාවෙන් උත්තර දෙන්න පුළුවන් පෙරතිග දර්ශනයෙන් බටහිර දර්ශනයෙන් උත්තර දෙන්න පුළුවන් විතර හොයාගන්නත් පුළුවන්. ඒ සේවත් හිතවතුනි මේ තමා තුළින් පිළිතුරක් ලබා ගැනීමට තමා විපස්සනා කියන්නේ. තමා තුළින්ම උත්තරයක් හොයා ගැනීම. එතකොට මේ දැකීම කියන්නේ එයයි. දැනගැනීමයි දැකීමයි දෙකක් දැනගන්න පුළුවන් කෙනෙකුගෙන් අහලා බලලා. හැබැයි දැකීම ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස් දෙයක්. කෙලීම අභ්‍යන්තරයේතම අවධානය යොමු කර තමන් තමන්ම පත් වෙනවා තමන්ගේ පරේෂණයේ බවට. ඒතර විපස්සනා කරන්නේ තමන් විපස්සනාවට භාජනය වෙන්නේ තමන්මයි. තමන් තමන්ම කපලා කොටලා බලන. දැන් මේ භෞතිකව කරන්නම් කරන්න බෑ. ඉතින් භෞතිකව නම් කෙස් ගහක් කපලා අරගෙන, නියපොත්තක් කපලා අරගෙන, හමෙන් ටිකක් කූරලා එහෙමනම් බලන්න පුළුවන්. හැබැයි මේ ඒ ත්‍රිින් ශරීරයේ පුංචි කොටස් ටිකන්නේ. අතෝ සමස්තය කපලා කපලා කපලා කපලා කපලා අරස්කඩවල් බැලීමට තමයි විපස්සනා කියන්නේ. කයත් බලනවා. හිතත් බලනවා. කයයි හිතයි එකතු වෙලා කරන දේත් බලනවා. ඒකතු වෙලා කරන දේෙන් කය සහ හිත විඳින්නේ කොමක්ද? ඒ ලැබෙන ප්‍රතිලාභ ඒව දිහත් බලනවා. හොයාගෙන ගිය දේද මේ දෙන්නට ලැබෙන්නේ? ඒ ප්‍රශ්නෙත් අහනවා. මේ දෙන්න යමක් හොයාගෙන යනවා එකට. එතකොට ඒ හොයාගෙන ගිය දේ ලැබෙනවද? නැත්තම් වෙනම දෙයක්ද ලැබෙන්නේ? එතෙන් මේ වගේ මේ විපස්සනාව කියන මේසේ උඩ මේ තමන්ව ජීවිතය කපලා කපලා කපලා කපලා කපලා බලන එක තමයි අංශුවෙන් අංශුවට කපලා බැලීම තමයි ප්‍රශ්න. දැන් මේ සඳහා තියුණු පිහියක් අවශ්‍ය වෙනවා. ඉතාලම තියුණු පිහියක් ඕන වෙනවා. මොට්ට පිහියකින් කරන්න බෑ. ඒ බඳු තියුණු පිහියක් ආධ්‍යාත්මිකව මොහත් තුණු පිහිතලයක් සත්කම් පිහියකට තමා සමාධිය කියන්නේ සමාධිය සමාධිය නැමැති සත්කම් පිහියෙන් තමා මේ ජීවිතය නැත්තම් Taman පුද්ගලයාව කපල කපල කපල බලන්නේ අර කය පිහියකින් කැපුවා කියන්නේ මේ ශරීරය පිහියකින් කැපුවාම පේන කොටස් ටිකක් තියෙනවා. පිහියෙන් නොකපා වුණත් කෙනෙකුට අද තියෙන තාක්ෂණයත් සමග එහෙම කපලා බලන්න පුළුවන් විනිවිද දැක්කම කොහොමද තියෙන්නේ කියලා. හැබැයි මේ සමාධියෙන් සමාධිය නැමැති සැත්කම් පිහියෙන් නැත්නම් ඒ පිහියෙන් මොහත් පිහියෙන් කැපුවාම පේන විදිහ වෙනස්. ඒ උපකරණ වලින් පේන දේ හරිය ඇත්තටම කැපිච්ච කෙනෙක්ගේ තුවාලයක පේන විදිහ හරිය නෙමෙයි. ඒට වැඩිය වෙනස්. ඒ නිසා මේ බාහිරව පිහියකින් කපලා බැලීම විපස්සනා නෙමෙයි. එහෙම විපස්සනා කරන්න බෑ. ඒක සමාධියෙන්මයි සමාධි කිරණ කදම්බයකින්මයි මෙය විච්ඡේදනය කරන්නට ඕනේ. ඉතින් හොඳ මෝහත් සමාධි කිරණ කදම්බයක් ඕනේ වෙනවා. ඊටාම මෝහත්. එහෙම නැත්තම් මතු පිට වැදිලා නවතින. ඒතර මතු පිට තමයි පේන්නේ. එහෙම නැත්තම් යන්තම් යටට පොඩි කැපුමකින් ඒ මතු පිට යටට තට්ටුව පෙන්නනවා. ඒ සම්සමස්තේ නෙමෙයි. අභ්‍යන්තරයේ එතන පේන්නේ නැහැ. ඒකට රැවටෙන්න පුළුවන්. ඒ හේතුව නිසා ගැඹුරු තියුණු සියුම් සමාධි මනසක් අවශ්‍ය වෙනවා. ඒතර මේ සමාධිය තියෙන්නේ මනසේ. වෙන කොහේවත් නෙමෙයි. මනස නැති කරලා නෙමෙයි. මනස තමයි සමාධිගත වෙන්නේ. සමාධිගත වූ හිත. මනෝවිඥානය. මනෝවිඥානය තමයි සමාධිගත වෙන්නේ. ඒ සමාධියකටපත් වෙන්නේ මනෝවිඥානය. එතන මේ හිත නැති කරලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හිත තියාගෙන. ඒතර හිතපත් වෙනවා ඊටාම සියුම් පිහිතලයක් බවට. ඊටාම සියුම්. තැලි පිහියකට වැඩිය මොහොත්. ඒ අවශ්‍යයි. ඉතින් එහෙම මේ මනසක් මොට්ට මනසක් ඔල මොට්ටල මනසක් අපිට තියෙන එහෙම මොට්ට ඔල මොට්ටල මනසක් ඒබඳු මුවහත් මනසක් බවට පත් කර ගැනීමේ තාක්ෂණයට හා කලාවට හා විද්‍යාවට තමා සමාධි භාවනා කියන්නේ සමාධි භාවනා කරන මනසමවත් තියෙනවා. ඉතින් මොවත් ලැබීම කලාවක්. ඒක නිකම්ම මේ ඇමරිකලක නැත්තම් ඒ පියමවත් තියෙන ගලක නිකන් එහෙම මෙහෙන් ඇතිල්ලුවට තියෙන මොහොතක් නැති වෙන්න පුළුවන්. පිය කැඩිලා යන්නත් පුළුවන්. ඒ නිසා ඒක ඒක ඉගෙන ගන්න වෙනවා. අපිට ඉගෙන ගන්න වෙනවා කොහොමද මොහොත් කියන්නේ. කොහොමද පිය අල්ලන්නේ? තමන්ගේ අත කපා ගන්න නැතුව කොහොමද පීතලේ ඒ මොහත් තියෙන ඒ ක්‍රිස්ටේ අතුල්ලන්නේ කොහොමද කියන ආවට ගියාට කරන්න බෑ. එතකොට වරින් වර මොහත බලනවා. එතකොට දෙපැත්තම මොහත් තියන්නටත් ඕනේ කියලා වරින් වර බලනවා. බලන හොඳ මොහත සෑහීමකටපත් වුණාම ඊට පස්සේ මොහත් වෙවීම නවත්තනවා. ඒතර මේ ජීවිත කාලෙම පිහියක්මවත් තේති දීමත නෙමේ භවනාව කියන්නේ. මොවත් යන්න ඕනේ මොවත් යන්න නැතුව කරන්නත් බෑ. හැබැයි මේ මුළු දවසම හැමදෑම මේ පිහිය මොවත් තේතිය මොවත් තේතිය මොවත් තේතිය සිටීම මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ නිසා කාලයක් මොවත් යන්න ඕනේ. හැබැයි ප්‍රමාණවත් මොහොතක් ලැබුණාට පසුව එයින් අර විච්ඡේදනය හා විශ්ලේෂණය කරන්නට ඕන. ඒකට කාලයක් යනවා. ඒ සමහර පිහ තියෙන්න පුළුවන් ගන්නකොටම හොඳ මොහොතක් තියෙන පිහ. එහෙම පිහ තියෙනවා. හැබැයි එහෙම පිහක් අරගෙන ඒක ඔය පැත්තකට දාලා කාලයක් තිබුණොත් මොහොත නැති වෙනවා. බලකට ගන්න පුළුවන් මොහොත නැති වෙනවා මොට්ට වෙනවා. එහෙම නැත්නම් ඒ පිහිය නිකන් ගල් වලට එහෙම කොට කොට ගියොත් එහෙම යකඩ වලට එහෙම ඒත් මොහත නැති වෙනවා. ඉතින් එක්ක අපේ නොසලකිල්ල නිසා නැතිනම් ඒ ගන්න ඕනි ප්‍රයෝජනෙ වෙනකොට වෙන ප්‍රයෝජන ගන්න ගියාම වෙන්නේ අර මොහතක් සහිතව ලැබුණු පිහිය අපි මොහත් කියන්න ඕනේ නැහැ. එහෙම ලැබුණු ආයුධය මොට්ට වෙලා තනින් තන කැඩෙන්න පුළුවන්. ඉතින් මනසට ඒ වෙනවා. සමහර විට කෙනෙකු උපදින්න පුළුවන් උපදිනකොටම ගේන මනස බොහොම ප්‍රභාෂර වෙන්න පුළුවන්. බොහොම තියුණු මනසක්. කිසියම් සමාධිමය මනසකින් කෙනෙක් උපදින්න පුළුවන්. සාපේක්ෂ වශයෙන් අනිත්‍යයට සාපේක්ෂව. නමුත් එයින් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න නැතුව මේ පැත්තකට දාලා තිබුණොත් නිකම්ම මලකට කරනවා. එහෙම නැත්නම් එයි කපන්න බැරි දේවල් වලට කොට කොට ඉඳ ගියොත් ඒ කැඩිලා මොහොත නැති වෙලා යනවා. මේ සමහර මේ මනස් තියෙන පුළුවන් උපදිනකොට මොට්ටයි. එහෙම මොහොතක් නැහැ. යාන්තම් මොහොතක් තියෙන. එහෙම පියක් තියෙනවා. ගෙනහිල්ලා මොහොත් තියාගන්න ඕන. එහෙම ආයුධ තියෙනවා. ඉතින් ඒ මේ કોઈ විදිහට උනත් අපට සිද්ධ වෙනවා මුලින්ම සමාධි භාවනාවක් වඩන්න. හැබැයි අර උපතින්ම ගෙනෑව සමාධි මනස ඒ විදිහටම තියෙනවා නම් තවම එහෙමනම් එතනින් කෙලින්ම විපස්සනාවට යන්න පුළුවන්. ඒ මොට්ට කරගන්න නැතුව මලකට කාන්න ඔහේ පැත්තකට විසික් කරලා දාන්න නැතුව පරේස්සමින් පරිහරණය කරමින් මනස අද දක්වා ගෙනල්ලා තියෙනවා නම් එහෙම මනසකට පුළුවනි සමාධි භාවනාවෙන් තොරව ඍජුවම විපස්සනාවට යන්න. ඉතින් ඒ බොහොම කලාතුරකින් වෙන්නේ මේ මනස භාවිතා නොකර ජීවත් වෙන්න බෑනේ. ජීවත් වෙන හැම දෙයකම මනස උපයෝගී කරගන්න වෙනවා. ඉතින් උපයෝගී කරගන්නකොට හැලහැප්පීම තියෙනවා, ගැටෙනවා. ඉතින් එහෙම අවස්ථාවල මනස මොට්ට වෙලා යනවා. මනසක් පරිස්සම් කිරීම ලේසි නෑ. ඊටාම අපහසුම දෙයක් තමයි මනස පරිස්සම් කරගැනීම. මනසේ මූලික ස්වභාවය රැක ගැනීම හරිම අපහසු දෙයක්. විශේෂයෙන් මනුෂ්‍ය ලෝකෙක. දිව්‍ය ලෝකෙකත් එහෙම වෙන්න ඕනේ. මනස රැක ගැනීම ලේසි නෑ. විවිධ මේ මේ ලෝකෙට කියන්නේ කාම ලෝකය කියලානේ. ඒතර කාම ලෝකයේ මේ මනස මුත්ත කරන දේවල් බහුලයි. හොඳට හා නරකට හොඳින් හා නරකින් මනසත් මොට්ට කරලා දාන සිදුවීම් හරිම බහුලයි. ආ මේ අමතක වීම බහුලයි. අමතක වෙනවා. ඒ අමතක වීම මිනිස්යන්ටත් පොදුයි දෙවියන්ටත් පොදුයි. මේ ප්‍රමාදයේ කියන දේ ප්‍රමාද වීම කාටත් පොදුයි. ඉතින් ඒ නිසා ප්‍රමාද කියන්නේ මේ මනස විසිට කළා දාලා තියෙන. මතක නැහැ. දැන් ඒ නිසා මේ ඒබඳු හැකියාවක් තියාගෙන ඒ මනස හරියට විදෝර. නෑ එහෙන් මෙහෙන් ඇවිල්ලා කටුවැල් එහෙම කටු වැල් අතු මේවා ඔක්කොම පටලවෙන්න පුළුවන්. හැබැයි මනසට පුළුවන් හරියට මනස තියන් හිටියොත් ඒ මොනවත් එන්නේ නැහැ. ඒක කැපිලා යනවා. කිසිම වෙලක් ඇවිල්ලා මේක එතෙන්ද ගිය ගමන් කැපිලා යනවා. මේ වෙලක් පීයක එතුනොත් එහෙම පීය හොඳට මොහත් නම් කැපිලා යනවා. ඉතින් එහෙම කිසිම සිදුවීමකට බෑ මේ මනස ආක්‍රමණය කරන්න. නමුත් ඒක නොසලකා ඔහේ හිටියොත් එහෙම මෙහි මේ හියක්ද නැද්ද කියලා හොයාගන්න බැරි තරමට සිදුවීම් වලට යට වෙලා සිදුවීම් වලින් වෙලිලා එතිලා යන්න පුළුවන්. එතකොට මේ මනස හොයාගන්නත් බැහැ. පිය හොයාගන්න පෙස්සල මොකක්ද කියන්නේ හරි කපන්න හරි එකකටවත් පිහියක් තියනවද කියලාවත් හොයාගන්න බැරි වෙනවා. ඉතලම් පිහිය හොයාගන්න. ඒතර මුලින් අපි හිත දිහා බැලුවාම අපි හිත දිහා බැලලා හිත දැක්ක කිව්වට ඒ හිත නෙමෙයි පේන්නේ. සිතවිලි නෙමෙයි පේන්නේ අපිට. ඒ සිතවිලි දැකීම එකක්, හිත හොයා ගැනීම තව එකක්. නමුත් දැන් හිත හොයාගන්න බැහැ. හිත සිතවිලි වලින් වැහිලා ගිහිල්ලා. සිතවිලි වලින් එතිලා, වෙලිලා ගිහිල්ලා තියෙනවා. ඒ එහෙම තියාගෙන ඔන්න විපස්සනා කරනවා කිව්වට ඒක නම් හරීම මේ විහිළුවක් <coughs> විහිළුවක් වගේම මේ එක වෙන්නෙම නැති දෙයක්. මොනවා කරන්නත් මේ ආයුධය තියෙන්න බෑ. ආයුධයකුත් නෑ. ඒක වැහිලා ගිහිල්ලා. එතකොට මොවත් තියාගන්න හරි ඒක හොයාගන්න ඕනේ. කපන්නත් හොයාගන්න ඕනේ. ඒ හොයාගන්න බෑ. වැහිලා වැහිලා වැහිලා තට්ටු තට්ටු තට්ටු වලට යට වෙලා එහෙම සිතිවිලි වලින්ම පිරීලා සිතිවිලි වලටම යට වෙලා සිතිවිලි වල වරින්ම එරිණු මන එරුණු මනස. ඉතින් අපි ඔන්න ඒක දිහා බලලා මේක හිත දැක්කා කියලා කියනවා. දැන් හිත මොනවත් නැහැ හිස් වෙලා සිතිවිල්ලක් නැහැ. එහෙම නෙමෙයි. මේ අපිට පේන්නේ හිත නෙමෙයි. ඔය සිතිවිලි පේන්නේ. මේ සිදුවීම් ඕනෑම සිදුවීමක් හොඳ හෝ නරක නිසා සිතවිලි ජනනය වෙනවා. සිතවිලි උපදිනවා. සිදුවීම් වලින් තමයි සිතවිලි උපදින්නේ. ඕනෑම සිතවිල්ලක් සිදුවීමකට සම්බන්ධයි. එතකොට මේ සිදුවීමකදී මොනම සිද්ධියකදී හරි කියන අත්දැකීමක මුහුණ පාන ඕනෑම ජීවිතයේ කලබගෑනියකදී බලන්න මේ මොනතරම් සිතිවිලි උපදිනවද දැන් වාන් හැරියා වගේ සිතිවිලි ගලාගෙන ගලාගෙන ගලාගෙන එනවා සිදුවීම එතකොට මේ එන සිතිවිලි වලින් තමයි හිත මනස වැහිලා යන්නේ. ඒ මනස නෑ පේන්නේ සිතිවිලි විතරයි පේන්නේ. එතකොට මේ සිතිවිලි දිහා බලන් ඉන්නවා බලන් ඉන්නවා බලන් ඉන්නවා බලන් ඉන්නවා කිවරයක් නැහැ. සිතිවිලි ඉවර වෙන්නේ නැහැ. මේක උපදිනවනේ උල්පතක් නේ. ඒ උල්පතකින් මේක හින්දෙන්නේ නැහැ කවදාවත්. උල්පතක් දිහා බලන් හිටියා කියලා උල්පත හින්දෙන්නේ නැහැ. ආක බලන් හිටියත් උනනවා උල්පත දිහා බලන් හිටියත් උනනවා උල්පත දිහා බලන් හිටියාම උනනේ උනන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන්. සහ උනන්නේ කොතනින්ද කියන එක දැනගන්න පුළුවන්. <coughs> ඒ නිසා සමාධි භාවනාව ගැන අපි දැන් එතෙන්තන යාවේ විපස්සනාවට කලින් සමාධි භාවනාවක් අවශ්‍ය වෙනවා. ඒතර සමාධි භාවනාවේ කියන්නේ මනස සමාධියටපත් කරන්න නම් මනස ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. මනස හොයන්න ගියාම අපිට අහුවෙන්නේ සිතිවිලි. පේන්නේ අපිට හැප්පෙන්නේ ඇහෙන්නේ ඔක්කොම සිතිවිලි. ඒ සිතිවිලි මනසක විදිහට රැවටෙන්න හොඳ නැහැ. මේ සිතිවිලි වලට රැවටේ නොරැවටිය යුතුයි මේ තමයි හිත කියන්නේ. උදේ කළ දෙයක් මතක් වෙන්න පුළුවන්. හැන්දෑවට කරන්න තියෙන දෙයක් මතක් වෙන්න පුළුවන්. පුත්කලයක මතක් වෙන්න පුළුවන්. තැනක් තමන්ව මතක් වෙන්න පුළුවන්. දැන් මේවා සිතිවිලි. මේ මනස නෙමෙයි. එතකොට මේ ඒ සිතිවිල්ලක් එනවා. ඉතින් ඒකට තව සිතිවිල්ලක්. ඒ හැම සිතිවිල්ලකම තියෙනවා මේ තව සිතිවිල්ලක් උපදවන්න පුළුවන් හැකියාව. එහෙම හැකියාවක් හැම සිතිවිල්ලකම තියෙනවා. හරියට සිතිවිලි කියන්නේ පෝච්චි පෙට්ටි වගේ. දුම්රිය මැදිරි තියෙන්නේ. ඒකට හැම දුම්රිය මැදිරියකටම තව මැදිරියක් අමුණා ගන්න පුළුවන්. එහෙම නැති මැදිරිය නෑ. ඕනම මැදිරියකට පුළුවන් ඕනම කෝච්චි පෙට්ටියකට පුළුවන් තවත් දුම්රිය මැදිරියක් අමුණා ගන්න. මේ සිටිවිලිත් ඒ වගේ. සිටිවිලි තව එහා පැත්තෙන් කොක්කක් දාගෙන ඉන්නේ. ඒකට තව සිටිවිල්ලක් අමුණා ගන්න. තව සිටිවිල්ලක් අමුණා ගන්න. මේ විදිහට මේ කෙලවරක් නැහැ. මේ සමහර විට දුම්රිය මැදිරි දෙකක් අතර පුංචි ඉඩක් කෙනෙකුට පේන්න පුළුවන් කෝච්චියක් යන එක දිහා බලන් හිටියොත් පාරයිනේ. දුම්රිය හිමීට යන වෙලාවක මැදිරි දෙකක් අතර හිස්තැනක් පේන්න පුළුවන්. ඒ හිස්තැනට ලොකු වටිනාකමක් දෙන්න ඕනේ නැහැ. ඒක සමාධි භාවනාවේදී හිස්තැන නෙමෙයි හොයන්න හදන්නේ. ඒක ලකුවට අල්ලගන්න ගියොත් එහෙම සමාධියක් ඇති වෙන්නේ සමාධියට මෙහා ඊට මෙහා තියෙන මේ භාවනා කළත් නැතත් කොහොමද තියෙනවනේ හිස් බව කෝච්චි පෙට්ටි දෙකක් අතර ඉතින් ඒක දකින්න එක නෙමෙයි සමාධිය කියන්නේ සමාධිය කියන්නේ උපදවා ගන්නට ඕන දෙයක් සමාධිය උපදවා ගන්න නම් මුලින්ම මනස පාද ගන්න ඕනේ මොලේ නෙමෙයි මනස පාද ගන්න ඕනේ මනස පාද ගන්න නම් මේ සිතිවිලි ජනනය කිරීම සිතිවිලි උත්පාදනය කිරීම නවත්තන්න. හැම සිතිවිල්ලක්ම මේ තව සිතිවිල්ලක් අපේක්ෂා කරනවා. ඒ කියන්නේ හැම දුම්බේ පෙට්ටියකම තව පෙට්ටියක් අමුණ ගන්න. ඒක ඒ අමුණ ගැනීමේ උපාංග තියෙනවා. නැත්නම් තියෙනවා. එතකොට හැබැයි දුම්රිය මැදිරි නම් තව දුම්රිය මැදිරියක් අපේක්ෂා නොකරනවා වෙන්න පුළුවනි. නමුත් සිතිවිල්ල හැම විටම තව සිතිවිල්ල අපේක්ෂා කරනවා. සිතිවිලි තනි වෙන්න කැමති නෑ. තනි වෙලා හුදකලා වෙලා ඉන්න සිතිවිලි කැමති නෑ. එහෙම ඉන්න බෑ සිතිවිල්ල. හැම විටම සිතිවිල්ලකට ඉදිරියෙන් සහ පිටුපසින් තව සිතිවිලි දෙකක් තියෙන්න ඕනේ. තනි වෙන්න බෑ. වර්තමාන සිටිවිල්ල කියනකොට ඊට ඈඳුණු, සැබඳුණු, ගෙතුණු අතීත සිටිවිල්ලකුත් තියෙනවා. ආනේ වර්තමාන සිටිවිල්ල අනාගත සිටිවිල්ලකුත් උත්පාදනය කරනවා. ඒ වර්තමානයේ සිටිවිල්ල කරන්නේ අනාගත සිටිවිල්ලක් උත්පාදනය කරන්න අවශ්‍ය වෙන ඒ පසුබිම හදනවා. නිසා සිටිවිල්ලක් ගත්තාම ඒක අංග සම්පූර්ණ නැහැ. මොනම සිතිවිල්ලක් ගත්තත් ඒ පරිපූර්ණ නැහැ. අඩුවක් තියෙන හැම විටම. ඒ කියන්නේ භාගයක් නෙමෙයි. ඒකෙන් ඊටත් අඩුයි. අර කලින් සිතිවිල්ලෙම තෝන මේකට. ඊළඟට එන සිතිවිල්ලෙම කොටසක් ඕන. එහෙම දෙපැත්තෙන්ම කොටස් දෙකක් එකතු කරගත්තොත් තමයි සිතිවිල්ල සෑහීමකටපත් වෙන්නේ. පූර්ණත්වයටපත් වෙනවා. ඉතින් මේක හැම සිතිවිල්ලකම තියෙන ප්‍රශ්නයක්. ඌනතාවක්. හරියට විටමින් අඩු තියෙනවා, ඛනිජ ලවණ අඩුයි. එහෙම තියෙනවනේ. ඒ වගේ මේ හැම සිතිවිල්ලකම තියෙනවා අඩුවක්. ඒ අඩුව එයා අතීතයෙන් නුත් ගන්න බලනවා පුරව ගන්න ටිකක් ඉතිරි බැරි ටික අනාගත වශයෙන් පුරව ගන්න බලනවා. ඒ හේතුව නිසා සිතිවිල්ලක් හැම විටම අතීතීට කලින් පහළ වුණු සිතිවිල්ලට සම්බන්ධයි ඒ කලින් සිතිවිල්ලේ අර ඒ සිතිවිල්ලෙත් ඔය අඩුව තිබ්බනේ ඒ අඩුව සම්පූර්ණ කරන්න එයා හැදුව එකක් තමයි මේ වර්තමාන සිතිවිල්ල. සහ වර්තමාන සිටිවිල්ල දැන් තව එකක් හදන. ඒක ඒක නිසායි සිටිවිලි પરම්පරාවක් කියන්නේ. චිත්ත પરම්පරාව කියනවනේ සිටිවිලි પરම්පරාවක්. දැන් પરම්පරාවක නම් 100යි තාත්තයි පුතයි ඔක්කොම එක කාලේ ඉන්න පුළුවන්. પરම්පරා තුනක් හතරක් එක කාලෙක ඉන්න පුළුවන්. නමුත් මේ සිටිවිලි වල එහෙම නැහැ. එක પરම්පරාවේ හැම විටම. પરම්පරා දෙකකුත් නැහැ. තුනක් කොහොමත් නැහැ. මේ එක සිතිවිල්ල වර්තමානයේ තියෙන එක සිතිවිල්ල. හැබැයි ඒක ඇතුලේ අතීත සිතිවිල්ලේ කොටසකුයි ඊළඟට ඇති කරගන්න යන සිතිවිල්ලට සිතිවිල්ල අපේක්ෂා කිරීමයි දෙකම තියෙන්නේ. එනර පහුගිය සිතිවිල්ල හේවණල්ලකුයි ඊළඟ සිතිවිල්ලේ බීජයයි මේ දෙකම තියෙන්නේ. හැම සිතිවිල්ලකට අපි සිතිවිලි දිහා බලනවා කිව්වට නිකම් මෙන්න සිතිවිල්ලක් ආව සිතිවිල්ලක් ආව සිතිවිල්ලක් ආව දැන් සිතිවිලි එන්නේ නැහැ කියලා ඒ බැලීමෙන් විපස්සනාවට අවශ්‍ය වන සමාධිය ඇති වෙන්නේ නැත එහෙම මේ එයින් එයින් කිසියම් මේ හිතේ සිස්භාවයක් ඇති වෙයි. එහෙම ඇති වෙයි සිතිවිලි දිහා බලන් ඉතියාම උඩින් බලන් ඉන්නකොට සිතිවිල්ලක් එනවා, තියෙනවා යනවා, එනවා තියෙනවා යනවා. ඉතින් එහෙම බලන් ඉතියාම අපි සිතිවිලි අතර පරතරයක් ඇති වෙනවා. සිතිවිලි වල බලපෑමිනුත් අපි නිදහස් වෙනවා. ඒතර කිසියම් නිදහස් ඉස් පරිසරයක් මනසේ ඇති වෙනවා. හැබැයි ඒයින් විපස්සනා කරන්න බෑ. මොකද විපස්සනා කරන්න සිතවිලි වල ස්වභාවය අවබෝධ කරගන්න. ඒක සිතවිලි වල නිකන් බලන් ඉන්නකොට ඇති වෙන අවබෝධයේ ස්වභාවය තමයි සිතවිලි එනවා යනවා. ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඒ ස්වභාවය පේනවා. හැබැයි ඒ ස්වභාවයේ පමණක් නැදී අර කිව්ව විපස්සනාවට මොකද්ද? ජීවිතය කියන්නේ කුමක්ද? කවුද ජීවත් වෙන්නේ? ජීවත් වෙනකොට මොනවද ලැබෙන්නේ? මොනවද ලබා ගන්න යන්නේ? දැන් මෙන්න මේ ඒ විපස්සනාව සඳහා නම් මේ ඉහිමවත් කියන්නේ අර කියවුම වහත මදි. දැන් අපි කපන්න යන දේ මොකද්ද කියලා බලලා තමයි පියමවත් තියන්න ඕනේ. එළවලුවක් කපනවද, තක්කලෙ ගෙඩියක් කපනවද, ඊට වැඩිය තද අර්ථපර gediyak අමුවෙන් කපනවද ගහක් කපනවද ඒ අනුව මොහොත. එතකොට නිකන් සිතවිලි දිහා බලන් ඉඳ ලොකු මොහොතක් ඕනේ නැහැ. ඒකෙන් ඇති වෙන්නේ බොහොම ලාමක මොහොතක්. බොහොම ලාමක මොහොතක්. ඒ මොහොතින් බෑ අර ජීවිතේ විච්ඡේදනය කරලා විශ්ලේෂණය කරලා බලන්න තරමට කපන්න කොටා. එතකොට සිතිවිල්ලක් එනවා යනවා මේකේ ස්වභාවය තමයි ඇති වෙනව නැති වෙනවා ඇති වෙනව නැති වෙනවා කියන එක හොඳයි. ඒ අවබෝධය වටිනවා. ඒ අවබෝධය වටින නිසා ඒ ප්‍රයෝජනිකුත් වෙනවා මොනවා හිතුණත් වැඩි ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒ හිතෙන මොනවා හිතුණත් ඒක ලොකුවට ඔලුවට ගන්න නැතුව අයියෝ තාම මට මෙහෙම හිතෙනවා තාම අර ප්‍රශ්නේ හිතෙනවා මේක හිතෙනවා දුක හිතෙනවා කවදා ඉවර වෙයිද නැහැ. ඉතින් ඒවා සිතිවිලි එනවා, තියෙනවා, යනවා, එනවා, තියෙනවා, යනවා. ඕනෙම දුකක් එහෙම තමයි. ඉතින් ඒ පේන ස්වභාවයේ සිතිවිලි වල පේන ස්වභාවය කෙනෙකුට ආරෝපණය කරන්න පුළුවන් බාහිර සිදුවීම් වලට. කෙනෙක් දොස් කියනවා. ඉතින් ඒක හැම වෙලෙම දොස් කිය කියන්න බෑනේ. ඒක කොපමණ කාලයක් හරි දොස් කියලා නත්තන. හැම දෝෂාරෝපණයක්ම ස්වභාවය තමයි පවතිනෝ නැති වෙලා යන. ප්‍රශංසාවකුත් ඒවම. ප්‍රශංසාවත් සදාකාලික නෑ. ඉතින් මේ අන්න එතෙන්ට ඒ අවබෝධයෙන් එන්න පුළුවන්. එහෙම ආවහම ජීවිතයේ සිදුවීම් වලට ලකුවට උඩපයින්නේ කම්පා වෙන්නේ නැතුව ඉන්නත් පුළුවන්. එහෙම මේ මේ දැන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න උදව් වෙනවා. සිතිවිලි දිහා බලන් සිටී. බලාගෙන සිටීමෙන් ලැබෙන ওই අවබෝධය. සිතිවිලි වල ස්වභාවය මොකද එනවා යනවා එනවා යනවා එනවා යනවා එකක්වත් නවතින්නේ ඒ වගේ තමයි හැම දෙයක්ම එනවා යනවා එනවා යනවා. ඉතින් මේ භාවනාවෙන් ඒ භාවනාවෙන් හොඳ සංසිඳීමක් එනවා. සාමාන්‍ය ජීවිතය ඇතුලේ සෑහෙන නිවුණු කෙනෙකු, තැන්පත් වුණු කෙනෙකු විදිහට ඉන්න පුළුවන්. කලබල වෙන්න පුළුවන්. හැබැයි කලබලයක් වුණාට හිත දිහා සිතවිලි දිහා බලන්න පුහුණු නොවුණු කෙනෙකු කලබල වෙන මට්ටමට එයා කලබල වෙන්නේ ඒ ඒ කලබලෙ ඉච්චර උග්‍ර වෙන්නේ නැහැ. ආ ඒ පමණකල් තියෙන්නේ නැහැ. කලබල වුණත් බොහොම ඉක්මනට යථා තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කෙනෙකු හිතනවා මේක තමයි ඕනේ. දැන් මේ ප්‍රතිඵලක් තියෙනවනේ සිතීලි දිහා බලන් සිටීමේ. පැත්තට එයින් සෑහීමකටපත් වෙන්න පුළුවන්. ඉතින් එයින් සෑහීමකටපත් වුණාට පත් වෙලා ඉනිහාට නොගියට නොගියොත් උත්තනවත් දිගටම ඉඳ ලැබෙන්නේ ඔය කියන සැනසිලිදායක තැනේවත් දිගටම ඉඳ ලැබෙන්නේ මොකද හැම වෙලේම සිතවිලි බලනවා කියන එක වෙන්නේ නැහැ. ওই සිතවිලි හැම විටම Tamanව පෙන්වන්නෙත් නැහැ. පෙන්වන වෙලාවල් තියෙනවා, පෙන්වන්න නැති වෙලාවල් තියෙනවා. නොපෙන්වන වෙලාවල් තියෙනවා. සිතවිල්ලට ඕනනම් පුළුවන්. දෘශ්‍යමාන වෙන්නත් පුළුවන්, අදෘශ්‍යමාන වෙන්නත් පුළුවන්. ඒ හැකියාව සිතවිල්ලට තියෙනවා. පේන්නෙන්නත් පුළුවන්, නොපෙනෙන්නත් පුළුවන්. ඉතින් අපි දැන් අර සිතවිලි අඳුනගෙන තියෙන පේන්නෙන්නේ සිතවිලි ටික නම් අපි කියනවා දැන් සිතවිලි නෑ. දැන් සිතවිලි නෑ. දැන් සිතවිලි තියෙනවා. හැබැයි දැන් එයා එන්නේ අදෘශ්‍යමානයි. අදිසිව. ඒ අපිට අල්ලන්න බෑ. එහෙම අල්ලගන්න බෑ. හැබැයි එයා ඇවිල්ලා එයාට ඕන ඕනේ වැඩේ කරගෙන යනවා. ඉතින් ওই හේතු දෙක තුන නිසා හිතවතුනේ මේ ඊට ඊට වැඩිය එහා ගිය ගැඹුරු දැකීමක් අවශ්‍ය වෙනවා සමාධිය සඳහා. සමාධිය සඳහා සමාධියනොත් ඊට පස්සේ ඊට වැඩිය ගැඹුරක් දකිනවා. හැබැයි සමාධිය ඇති කරගන්නත් සිතිවිලි දිහා බැලුවටමත් මදි. මොකද ඒක හිත නෙමෙයි අපි හිතයි උඩට ගන්න ඕනේ සිතිවිලි නෙමෙයි. ඊළඟට සිතිවිලි දිහා ඔය නිකන් උඩින් බලලා මේකේ ස්වභාවය තමයි උපදිනව නැතිනව උපදිනව නැතිනව. ඒක මදි. ඒකෙන් ඇතිවෙන සනසිල්ලට නොරවටිය යුතුයි. ආ එයින් සෑහීමකටපත් විය යුතු නැහැ. කෙලවරටම යන්න හිතන යෝගිය. ජීවිතේ තියෙන ওই ටිකක් බැලන්ස් කරගන්න හිතන කෙනෙකුට ඒ ඇති. හැබැයි ඒ බැලන්ස් එකත් ඒ සමතුලිතතාවයත් දිගටම නම් තියන් ඉන්න බෑ. අදෘශ්‍යමාන සිතිවිල්ලක් ඇවිල්ලා වැඩිච්ච ගමන් නැති. පේන්නේ නැනේ කොහෙන් වැදුනක් දන්නේ. පේන්නේනම නම් එහාට මෙහාට හැරිලා පේරෙන්න පුළුවන්. ඒකද ඒ ඒ අදෘශ්‍යමාන සිතිවිලිත් තියෙනවා. දෘශ්‍යමාන සිතිවිලිත් තියෙනවා. ඒක සිතිවිල්ලක්වත් දෘශ්‍යමාන සිතිවිලිවත් පේන්නේ සිතිවිලි දිහා බැලුවේ නැත්තම්. දැන් සිහිය සිහියෙන් සිතිවිලි දිහා නොබැලුවොත් කොහොමද සිතිවිලි පේන්නේ? හැබැයි ඒ සිහියෙන් බැලුවත් නොපෙනෙන සිතිවිලි තියෙනවා. නොපෙනෙන සිතිවිලි දකින්න ඕනේ. නොපෙනී සිටිලි දකින්න අපිට විශේෂ තාක්ෂණයක් ඕන වෙනවා. මේ අදෘශ්‍යමාන දේවල් බලන්න විශේෂ තාක්ෂණයක් ඕන වෙනවා. ඒකට විශේෂ සිහියක් අවශ්‍ය වෙනවා. සාමාන්‍ය සිහියමදි. කොහොම හරි හිතවතුනි මේ මොකෙන් හරි සිතිවිල්ලක් විදියට දැක්කටත් සිතිවිලි එනවා යනවා කියලා ඒ ස්වභාවය දැක්කටත් මේ ප්‍රශ්නය විසඳා ගන්නට තරම් ප්‍රමාණවත් මානසික යෝග්‍යතාවයක් ලැබෙන්නේ නැහැ. ඊට වැඩිය මනස යෝග්‍ය තත්යකට ගේන්න ඕන. ඉතින් එහෙම ගේන්න එක උදව්වක් තමයි මේ හැම සිතිවිල්ලක් කියන සිතිවිල්ලක් කියන ඒකකය ඇතුලේ තියෙනවා අතීත සිතිවිල්ලේ එවනල්ලයි අනාගත සිතිවිල්ලේ බීජයයි. ඒ දෙකම තියෙනවා. ඒතර වර්තමාන සිතිවිල්ල කියන්නේ අතීත සිතිවිල්ලේ ඵලයක් අනාගත සිතිවිල්ලට හේතුවක්. දෙහෙම කිව්වොත් අපි කාටත් තේරෙනවා. වර්තමාන සිතිවිල්ල කියන්නේ මීට කලින් හිතපු සිතිවිල්ලේ ඵලය. ඊළඟ පුරුක. ආ ඊළඟට හිතෙන්න යන දෙයට හේතුව. එතන මේ එක සිතිවිල්ලක් ඇතුලේ ඵලයකුත් තියෙනවා හේතුකුත් තියෙනවා. මේ දෙකේ එකතුවට තමයි සිතිවිල්ලක් කියන්නේ. ඵලයේ සහ හේතුවේ එකතුවක්. හේතු ඵලය නෙමෙයි. ඵලයේ සහ හේතුවේ එකතුවක් සිතිවිල්ලක් කියන්නේ. දැන් මේ එහෙම එහෙම අපිට සිතිවිල්ලක් බලන්න පුළුවන් නම් සිතිවිල්ලකේ ඒ ස්වභාවයන් දෙක එහෙම පේනවනම් මේ දැන් හිතෙන එක දැන් මොනවා හරි හිතෙනවනම් මොනම සිතවිල්ලක් හරි දැන් හිතේ පහළ වෙලා තියෙනවනම් ඒ සිතවිල්ල මේ ඉපැද්දුවේ ඊට කලින් තිබුණ සිතවිල්ලයි. ඒ සිතවිල්ල අන්තරස්ථාන උනේ අර ඇතිවෙනව නැතිවෙනවා කියලා දැක්කනේ. හැබැයි මේ සිතවිල්ල නැති උනේ තවත් සිතවිල්ලකට ප්‍රසූතිය දීලා. එහෙම නොදී නැති වෙන්නේ නැහැ සිතවිල්ල. එහෙම දීලා. හැබැයි දෙන්නටම එකට ඉන්න බෑ. પરම්පරා දෙකක් එකට ඉන්නේ නැහැ. පළවෙනි પરම්පරාව යන්නේ තව પરම්පරාවක් ඇති කරන්න හේතුවක් වෙලා. හේතු ටික හදලා යනවා. එතකොට දැන් මේ දෙවෙනි પરම්පරාව යන්නේ තුන්වෙනි પરම්පරාවකට හේතුවක් වෙනවා. හැම සිතිවිල්ලක්ම මුල ඵලයක් අග හේතුවක්. ඵලයක් හේතුවක්. ඵලයක් හේතුවක්. ඵලයක් හේතුවක්. දැන් මේ විදිහට සිතිවිල්ලක් කියන්නේ ඕකට. ඵලයක් සහ හේතුවක එකතුවක්. මේ සංයුක්තියට. ඒ සංයුක්ත ස්වභාවයට තමයි සිතිවිල්ලක් කියන්නේ. දැන් මේක ඉවරයක් නෑ. ඒ විදිහට බැලුවාම ඉවරයක් නෑ. හැම සිතිවිල්ලක්ම බඩගින්නේ. එයා හාම තියෙන්නේ. එයාට සම්පූර්ණ වෙන්න නම් තව සිතිවිල්ලක් ඕන. හැම සිතිවිල්ලක් ඇතුළෙම අතෘප්තිය තියෙනවා. අතෘප්තිය සෑහීමකටපත් නොවන ස්වභාවය හැම සිතිවිල්ලකම තියෙනවා. එතකොට ඒ ඒ තමයි ස්වභාවය. ඒ ස්වභාවය තමයි ඊළඟ සිතිවිල්ල අමුණගන්නේ. එයා ටයිම් එකකටපත් වෙලා නවතිනවා. ආයෝන්නේ. ඒකට එයාට පුළුවන් සිතිවිලි ඇති කරන්න විතරයි. වෙන මොනවත් ඇති කරන්න බෑ. සිතිවිල්ලකට පුළුවන් තව සිතිවිල්ලක් උපද්දවන්න පමණයි. වෙන කිසිම දෙයක් එයාට උපද්දවන්න බෑ. ඉතින් හැම සිතිවිල්ලකම තියෙනවා මුල් සිතිවිල්ලේ ඥාන ලක්ෂණ. කියන්නේ මේ ප්‍රවේණි ලක්ෂණ, පරම්පරාවේ ලක්ෂණ තියෙනවා. වෙන පරම්පරාවල ලක්ෂණ නැහැ. හැබැයි ඒක ඒ විදිහටම 100%ක් නෑ. මේක අලුත් හේතු එකතු වෙනවනේ. ඒ නිසා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ પરම්පරාව ගත්තාම අනන්‍යතාවයක් තියෙනවා. සිතිවිලි අතර දැන් මේ සිතිවිල්ලයි උපදිනකොට පහළ වුණු සිතිවිල්ලයි අතර අනන්‍යතාවයක් වෙනවා. දවදා අවුරුදු 50ක් කියන්නේ. අවුරුදු 50කට කලින් පහළ වුණු සිතිවිල්ලයි අවුරුදු 50කට පස්සේ පහළ වෙන සිතිවිල්ල ඇගත්තාම අහසට පොළොව වගේ. ඒ වුණත් කිසියම් වූ සම්බන්ධයක් තියෙන අනන්‍යතාවයක් තියෙන. මේ චිත්ත පරම්පරාවේ අනන්‍යතාවයක් තියෙන. අනන්‍යතාවය තියෙන නිසා තමයි කර්මය සහ විපාකයේ ක්‍රියාත්මක වෙන්නේ. අනන්‍යතාවයක් නැත්නම් මේ කර්ම විපාක පටලැවෙනවා. මේ චිත්ත પરම්පරාව කරන කර්ම විපාක වෙන චිත්ත પરම්පරාවකට විඳින්න වෙයි එහෙනම්. එහෙම වෙන්නේ මේ චිත්ත પરම්පරාවටම තමයි විඳින්න වෙන්නේ. එතකොට කෙනෙකුට හිතෙනවල මේක අසාධාරණයි. සීයා කරපු වැරැද්දකට මුණුබුරාට දඬුවම් විඳින්න වෙයි. ඔය එහෙම බැලුවොත් ඒක අසාධාරණයි. ඉතින් මේ එක පැත්තකින් මේ සංසාරේ සාධාරණත්වයක් නැහැ. මේකේ සාධාරණ නීති හදාගෙන සංස්කාරේ සාධාරණ කරලා සාධාරණ වූ සංස්කාරයක් වෙනුවෙන් සටන් කරන්න අ르ගල කරන්න යන්නේක මොඩකමක්. සංස්කාරේ සාධාරණත්වයක් නැහැ. හොඳ කළත් නරක විපාක එන්න පුළුවන්. නරක කළත් නරක විපාක එන්න පුළුවන්. එහෙමත් තියෙනවා. ඊට එහා ගිහිල්ලා දැන් මේ අපි කතා කරන්නේ කිසියම් પરම්පරාවක මුල් પરම්පරාව කරපු වැරදිවල විපාක මතු પરම්පරාවලට විඳින්න වෙනවා. එහෙම විඳින්න වෙන විට ඒ විඳින પરම්පරාවට හිතාගන්න බෑ ඇයි මම විඳින්නේ? ඇයි මම මේ විඳවන්නේ? ඇයි මම දුක් වෙන්නේ? ඇයි මට මෙහෙම වෙන්නේ? මම මොකක්වත් වැරද්දක් කරේ නැහැ. එහෙම වැරද්දක් කළා නෑ. ඒක ඇත්ත. වරදක් කළා නැහැ. වරදක් නොකළාට අර ප්‍රවේණි ලක්ෂණ ගෙනල්ලා තියෙනවා. අර හේ ඵල හේතු සම්බන්ධය තියෙනවා. ඒකෙන් නිදහස් වෙලා නැහැ. ඒ නිදහස් වෙලා නැති නිසා මීට කලින් සිතවිල්ලේ සිතවිල්ලේ සිතිවිල්ල යමක් කළාද එහි විපාක විතරක් නෙමෙයි මේ චිත්ත පරම්පරාවේ කවදා හරි කරපු කවදා හරි අතීත මුතුන් මිත්තෙක් කළ දෙයක විපාකයක් අද සිතිවිල්ලකට විඳින්න වෙයි. ඒ කවදා කරපු එකත් දන්නේ කරපු දේ දන්නේත් නැහැ. වර්තමාන සිතිවිල්ල එකක්වත් දන්නේ ඒ වර්තමාන සිතිවිල්ලට එහෙම අතීතය දැකීමේ හැකියාවක් නැහැ. මොනවත්ම නැහැ. ඉතියා විඳිනවා. ඒ විඳිනවාට අමතරව ඒ විඳිනවා මේක අවබෝධයක් නැතිකම නිසා ඒ වින්දනයට ඒ විඳීමට මෙයා ගැටෙනවා. හැප්පෙනවා වින්දනයක් එක්ක. ඇයි මට මෙහෙම වෙන්නේ? එහෙම හැප්පෙනවා. ඒ හැප්පෙනකොට ඒ හැප්පීම නිසා ඒ ඝට්ටණය නිසා අලුත් ගිනි පුපුරක් පහළ වෙනවා. ඒක තමයි ඊළඟ සිතිවිලි. ඒතර ඊළඟ සිතිවිල්ල කියන්නේ මේ මේ සිතිවිල්ලේ ඵලය. එතකොට මේ ගිනි පුපුර දිගින් දිගට දිගින් දිගට යනවා. මේ සිතිවිල්ලෙන් ගිනි පුපුරක් උපදිනවා ඒක ඊළඟ සිතිවිල්ලෙන් පත්තු වෙනවා ඒ පත්තු වෙන එකෙන් ගිනි පුපුර කී තව තුන්වෙනි සිතිවිල්ල පත්තු වෙනවා මේ විදිහට මේ ගිනි දයාල ගිනි ගින්දර දානයක් විදිහට සිටිවිල්ලෙන් සිටිවිල්ලට සිටිවිල්ලෙන් සිටිවිල්ලට යන මේකට තමයි කෙලෙස් ගින්න කියන්නේ කෙලෙස් ගින්න දැන් කෙලෙස් ගින්න ඇවිල්ලා එන්නේ ওই සිටිවිලි ඇතුලේ සිටිවිලි තමයි කෙලෙස් ගින්න ප්‍රවාහණය කරන්නේ වෙන ප්‍රවාහන මාධ්‍යයක් නැහැ කෙලෙස් වලට මේ කෙලෙස් ගිනි පුපුරු ප්‍රවාහණය කරන්නේ සිටිවිලි කොතනින් කොතෙන්ද අතීත සිතිවිල්ලෙන් වර්තමාන සිතිවිල්ලට වර්තමාන සිතිවිල්ලෙන් අනාගත සිතිවිල්ලට දැන් මේ මේ ගින්දරක් තමයි ප්‍රවාහණය කරන්නේ ගින්නක් ඊටම ගින්නක් ගෙනියනවා මේ සමහරලාට සැපයි කියනවා ගින්න සමහරලාට දුකයි කියනවා හැබැයි ගින්න ස්වභාවය තමයි පිච්චෙන ගතිය, පුච්චෙන ගතිය. ඉතින් මේකේ සිටිවිලිම පිච්චිලි පිච්චි පිච්චි පිච්චි යනවා. එතකොට මේ ගින්න නිවා ගන්න ඕනේ. ඔය ඉහළට නගින ගින්න නිවා ගන්න ඕනේ. ඒ ගින්න නිවා ගන්න නැතුව නම් කිසිම දෙයක් කරන්න බෑ. ඒ ගින්න නිවා ගන්න තමයි ඔය මේ සමත භාවනාවක් අවශ්‍ය වෙන්නේ. සමත භාවනාවෙන් කරන්නේ සිතිවිලි වල තියෙන ගිනි නිවලා දාන. මේ සිතිවිලි වල තියෙන ගින්න නිවුවාම මේ පිච්චෙන්නේ නැහැ. එතකොට ඉතිහාට කෙනෙකුට ඉතිහාය යන්න පුළුවන්. ගැඹුරකට යන්න පුළුවන්. කොහොම හරි මේ <coughs> මේ සිතිවිලිත් එක්ක පටලැවිල්ල අපි නවත්තන්නට ඕනේ. ඒ නැවැත්තේ නැත්නම් කවදාවත් මනස මතු කරගන්න ලැබෙන්නේ නැහැ. ඒකයි වැදගත්ම කාරණේ. මනස මතු කරගන්න ඕනේ. මොනවා කරන්නත් මේ කිහිමවත් තියාගන්න ඕනේ. සිතිවිලි නෙමෙයි මොනවත් තියන්න ඕනේ. මනස. දැන් මනස දැන් හොයාගන්න බෑ මේ නීවරණයි ඒවා මේවා හින්දා ඔක්කොම හින්දා මේක පටලැවිලා තියෙනවා. නීවරණ පහයි මේ අතීත අනාගත කල්පනයි මේ හත එකතු වෙලා මේක පඹ ගාලක් වෙලා තියෙනවා. දැන් මනසේ පඹ ගාලක් ඇතුලේ පටලැවිලා වැහිලා ගිහිල්ලා තියෙනවා. මේ මේ කාරණා හතින්ම මනස නිදහස් කරන්න ඕනේ. නීවරණ පහන් පහෙන් සහ අතීත හා අනාගතයට දුවන කල්පනාවලින්. නීවරණ වලින් තොරවත් අතීතයට අනාගතයට දුවන්න පුළුවන්. ඒ නිසා මේ නීවරණ පහ ප්‍රහීන කිරීම පමණක් නැති. හැබැයි නීවරණ පහ තමයි ප්‍රබලම දේ. අමාරුම දේ. ඒ ටික ප්‍රහීන කරාම ඒ වගේම ඈත් වෙලා ඒ ටික ලිහලා ලිහලා කපලා කපලා දැම්මට පස්සේ ඊළඟට තියෙන අතීතයට අනාගතයට දිවීම නවත්තන්න. ඒ ටික ඒ හොය කාරණා හතින් සුද්ධ කරලාට පස්සේ ඕවගෙන් පිරිසිදු වුණාම තමයි අන්න මනස මතුවලා එන්නේ. මනස කියලා එකක් තියෙනවා කියලා පේන්නේ කෙනෙකුට නීවරණ පහ ප්‍රහීන වෙන්න ඕනේ. ප්‍රහීන වුණාට පසුව හා අතීතයට අනුව යන කල්පනායි අනාගතයට අනුව යන කල්පනායි නැවතුණාට පස්සේ. එතෙක් මනස පේන්නේ නැහැ. පේන්නෙම සිටිවි. සිටිවිලිමයි පේන්නේ. ඒ පේන සිටිවිලි මේ නීවරණ ප්‍රවාහණය කරමින් ඉන්නවා. මේ නීවරණ ගිනි ප්‍රවාහනය කරම ඒවට කියන අකුසල කියලා. ඒතර අකුසල ගිනි ප්‍රවාහනය කරන යන පිච්චි පිච්චි යනවා. කොහොම හරි මේ සමාධි භාවනාව සරලව ගත්තොත් නීවරණ හඳුනාගෙන ඒවා අතහැරලා බෑ. ආ අර මනසේ තියෙන ප්‍රවණතාවයන් අතීතයට දුවන අනාගතයට දුවන ඒ ප්‍රවණතාවයන්ගෙන් මනස නිදහස් කර. ඒ සිතිවිලි වලින් නිදහස් කරනවා. සියලුම සිතිවිලි වලින් නෙමෙයි. මෙන්න මේ වර්ග පහේ සිතිවිලි හා අතීත අනාගතයට දුවන සිතිවිලි. ඒ අන්තගෙන යන සිතිවිලි වලින් නිදහස් වුණාම තමයි මනස කියන දේ මතුවලා එන්නේ. මනෝ විඥාණය මතුවෙන්නේ එතකොට. ඒ මනෝ විඥාණය තමයි මුවක් කියන්නට ඕනේ. ඒක මුවක් කියන්න ඕනේ. ඒතර එතනින් තමයි ඇත්තටම සමාධි භාවනාව පටන් ගන්න. මේ නීවරණ ප්‍රහීන වුණාට පස්සේ. සමාධි භාවනාවට කලින් තමයි නිවන ප්‍රහීන වෙන්න ඕනේ. නිවන ප්‍රහීන වෙන්න සිහිය තියෙන්න ඕනේ. හොඳ සිහියක් තියෙන්න ඕනේ. නිවන අඳුනගන්න. ඊළඟට අඳුනගෙන ඒ නීවරණ වලින් ඈත් වෙන්න වීරිය කරන්න ඒ සුදුසු උපකරණය පාවිච්චි කරලා නීවරණ ගලවලා දාන්න ඉතින් ඒ නීවරණ පහට උපකරණ පහක් ගලව ගන්න. කාමච්ඡන්දේ ගලවන ඒ ඇනේ ගලවන මිතියෙන් බැරි වෙනවා ව්‍යාපාදයෙන් ගලවන. ඒක වෙනම හැදේක වෙනම ප්‍රමාණයක වෙන්න පුළුවන්. එතකොට මේ ආයුධ පහක් ඕනේ වෙනවා. කොහොම හරි මේ ටික ගලවලා දැම්මට පසුව තමයි සමාධි භාවනාව පටන් සමාධි භාවනාවෙන් කරන්නේ අර මනෝවිඤ්ඤාණය දැන් මතු වෙලා පිරිසුදුව එළියට ගත්ත මනෝවිඤ්ඤාණය හොඳට මොහත් තියෙන එක. ඒ මොහත් තිබ්බට පස්සේ මොහත් තුණු මනෝවිඤ්ඤාණයෙන් තමයි පුළුවන් අර විශ්ලේෂණය විච්ඡේදනය කරන්න. එතකොට මේ මනෝවිඤ්ඤාණය වෙන දේවලුත් කරන්න පුළුවන්. මේ වැඩේ නොකර වෙන දේවල් කරන්නත් පුළුවන්. ඒවට කියනවා ඉතින් අභිඥාව. ඒකේට අභිඥා කියන්නේ ඒක තමයි. ඒ අභිඥා කරන්නත් පිරිසුදු මනෝවිඥානයක් ඕනේ. පිරිසුදු මනෝවිඥානයකින් වල්ගජුනව මනෝවිඥානයකින් මොනම අභිඥාමක්වත් කරගන්න බෑ. හැබැයි ඉතින් ඒවට යනවා වෙනුවට ඒව මතුවෙන්නත් පුළුවන්. එහෙම පිරිසුදු මනෝවිඥානයක් මතු වුනහම ඒ මනෝවිඥානයේ සමහර අභිඥා ඉබේටම ඉබේට කියන්නේ හේතුඵල විදියට තමයි. නමුත් වර්තමාන වශයෙන් උත්සාහයක් නොකලත් එකතු වෙන්න පුළුවන්. ඒ විශේෂ හැකියාවන් ලැබෙන්න පුළුවන්. ඉතින් ඒවා මේ ඉවපස්සෑම නෙමෙයි කරන්නට තියෙන්නේ. සහ ඒවා නොලැබුණත් ඒවා කොහොමද ලබාගන්නේ කියලා හොයවීම නෙමෙයි කරන්නට ඕනේ. මේ මෙන්න මුලින්ම කරන්න ඕනේ මේ මොහත් තියාගෙන මේ මොහත් වූ මනෝවිඥාණයෙන් සම්පූර්ණයෙන්ම කෙලෙස් මුල්ම සිඳලා දාන්න ඕනේ. මේ කෙලෙස් මුල් සිඳින්න නම් අර ප්‍රශ්න වලට උත්තර ටික හොයාගන්න ඕනේ. ජීවිතය කියන්නේ මොකද්ද? ජීවත් වෙනවා කියලා මොකද්ද කරන්නේ? කවුද ජීවත් වෙන්නේ? ආ ජීවත් වෙන්නේ මොනවද ලැබෙන්නේ? මොනවද ලැබෙන්නේ? මේ ටික තමයි හොයාගන්න ඕනේ. ඒවට තමයි උත්තර බලන්න ඕනේ. විසඳුමක් ඕනේ අපිට. ඉතින් මේවට විසඳුම් නැති නිසා තමයි අපි කෙලෙස් වල පටලැවිලා තියෙන්නේ. අකුසල් දැන් ටික අකුසල් ඉවරයි. අකුසල් කියන්නේ නීවරණ ඉවරයි. නමුත් ඊට යටින් දැන් කෙලෙස් වෙනම තියෙනවා. ඔය ආශ්‍රව අනුසය කියන කෙලෙස් මේව ඊට පස්සේ පේන්නේ. නිවන් නැති වුණු පමණින්ම අනුසය ආසව පේන්නේ නැහැ. නීවරණ නැති වෙලා මොහාත හොඳට තියාගත්තට පස්සේ හොඳටම මොහාත තිබුණාට පස්සේ තමයි අර ආශ්‍රවහා අනුශ්‍රයන් පේන්න පටන් ගන්නේ. කියන්නේ ඕනෑම ප්‍රශ්නයක් වෙනකොට සිදුවීමකදී මේ විදහාට එතෙන්ට දුවගෙන එන්න ආයුධ සන්නද්ධව කෙලෙස් ඉන්නවා ඇතුලේ. ලෑස්ති වෙලා. ඒකවල පේන්නේ නැහැ. හැබැයි සිද්ධියක් වෙනකොට ඒ සිද්ධියේදී අපි දක් දක්වන පළවෙනිම ප්‍රතිචාරය. කියන්නේ යමක් ඇහෙනකොට, පේනකොට, මතක් වෙනකොට, දැනෙනකොට ඒ දැනීමට, මතක් වීමට, පෙනීමට හා හෝ ඇසීමට පුද්ගලයා දක්වන නැත්තම් මනස දක්වන පළවෙනිම ප්‍රතිචාරය දනුව එන්න පිරිසක් ලෑස්තිලා ඉන්න. ඒ පිරිස් තුන් හතර කොල්ලක් ඉන්නවා. ඔක්කොම එන්න බෑ එතෙන්ට. එන්නේ එන්න පුළුවන් වෙන්නේ අර ප්‍රතිචාරයට අනුව. ඉතින් කෙනෙක් මේ සුබදායක ප්‍රතිචාරයක් දැක්වුවොත් වර්තමාන අත්දැකීමකට දෙන්න දුවගෙන එන්න ලෑස්තිලා නැහැ පටිගය. ඒ පටිග සේනාව එන්න ලෑස්ති නැහැ කෙනෙක් සුබදායක ප්‍රතිචාරයක් දැක්වුවොත්. ඒගොල්ලන්ට එන්න බෑ. ඒ වගේම දිට්ඨිය වලට එන්නත් බෑ. එන්න පුළුවන් වෙන්නේ රාගයට. රාගයට එන්න පුළුවන්. සුබදායක ප්‍රතිචාරයක් දක්වනවද? දැක්කු ශනේම එතෙන්ට දුවගෙන එනවා රාගය. නැත්තම් කාමයේ කියන කාම ආශ්‍රවේ දුවගෙන එන. ඒ ඒගොල්ල මේ හතර ගොල්ලම හතර පහ ගොල්ලම නැත්තම් තුන් ගොල්ලම ලෑස්තිලා ඉන්නේ. ප්‍රදීපිතේ ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ එහෙම පේන්නේ නැහැ. ඇතුලේ ඉන්නේ. ඒකට කවුද එන්නේ කියන එක තීරණය වෙන්නේ වර්තමාන සිද්ධියකට අප දක්වන පළවෙනිම ප්‍රතිචාරයයි. පළවෙනි ප්‍රතිචාරය අසුබ නම් අන්න අ පිටිගෙන්න පුළුවන්. එයා තමයි එන්නේ. පළවෙනිම ප්‍රතිචාරය ඉන්නේ අවුල් නම් ඒ අවුල් වෙච්ච ප්‍රතිචාරයට ගලා එන්නේ ওই කාමාශ්‍රවවත් එහෙම නැත්නම් පටිඝානුසේවත් නෙමෙයි අවිජ්ජාව. නැත්නම් මෝහය තමයි එන්නේ. ඒ නිසා ඒක ඒ කාරණේ නිසා පැහැදිලි වෙන්න ඕනේ මේ පළවෙනිම ප්‍රතිචාරය මොනතරම් වැදගත්ද කියලා. යමක් පේනකොට ඇහෙනකොට හෝ වෙන ඕනෑම ආකාරයක අත්දකින්නකොට මුලින්ම ඇතිවෙන ප්‍රතිචාරය. දකින්නට තරම් මුලින්ම අපි තියුණු වෙන්න ඕනේ මොහත් වෙන්න ඕනේ මේ මට්ටමට. ඊළඟට මෙහෙම මොහත් වුණාම ඔන්න මෙහෙම ප්‍රතිචාරයක් දැක්ක කියලා හඳුනාගෙන අර ගොල්ලොන්ගෙන් වැට ගන්න නැතුව ඉන්න පුළුවන්. දුවන් එන්න පුළුවන්. අපිට එන්නේ කිව්ව නේද කියලා. අපිට කෝල් කරා නේද කියලා ඒගොල්ලෝ එනවා ආයුධ සන්නද්ධව. හැබැයි අපිට එතනදී හොඳ 100ක් හදාගෙන ඒක දැක්කොත් නෑ නෑ ඒක අවශ්‍ය නෑ අපිට ඒ ප්‍රතිචාරය වෙනුවට වෙන ප්‍රතිචාරයක් එතනට ගන්න පුළුවන් ප්‍රතිචාරය ඉලාස් කරගන්න පුළුවන්. ඉලාස් කරගත්තොත් ඉලාස් කරගන්න යන කාලය ඇතුලේ අර ආපු පිළිස මොනවාරි කරනවා. හැබැයි ලොකු කර්මයක් කරගන්න බෑ. වෙන්නේ නෑ. මේ ප්‍රතිචාරය ඉල්ලාස් කරගන්න හුඟක් කල් ගියොත් එහෙම තමයි කර්ම වෙන්නේ. ඒතර එහෙමනම් ඊටන්ට විපාක විඳින්නත් වෙන්න පුළුවන්. හැබැයි ඉක්මනටම 100 හදාගත්තොත් ලොකු හානියක් වෙන්නේ නැතුව අපිට බේරෙන්න පුළුවන් සංසාරය දික් කරගන්න නැතුව. එතකොට මේ එහෙම කරගන්න නම් මොනතරම් තියුණු මනසක් ඕනේද? මනෝ විඥානය මොනතරම් සියුම් වෙන්න ඕනේද? ඊළඟට මේ එකත් විසඳුමක් නෙමෙයිනේ. ප්‍රතිචාර දක්වනවා, කර්මයක් කරනවා, ඒක ඉල්ලාස් කරගන්නවා, හොසි කරගන්නවා, ඉතින් ඔහොම යනවා. ඒක ඉවරයක් නෑ. හැබැයි එතනින් එතෙන්ට එන්න ඕනේ. ඒකවත් පුළුවන් වෙන්න ඕනේ අපිට. ඊළඟට මේ විසඳුම තමයි අර සිද්ධියක් ඇති වෙන විටම ප්‍රතිචාර නොදක්වා සිටීම. සුභ ප්‍රතිචාරවත් අසුභ ප්‍රතිචාරවත් අවුල්ලුණු ප්‍රතිචාරවත් මොනවත් නොදක්වා ඉන්න. එහෙම නොදක්වා ඉන්න අවස්ථා තියෙනවා. මෙන්න අඩනින්න ඉන්නකොට එහෙම නොදක්වා ඉන්නවා. හැබැයි ඒක වැදගත් නැහැ. එහෙම නෙමෙයි. මිනිස්සේ කවදියෙන් ඉන්නකොට, ඇහැරගෙන ඉන්නකොට වෙන දේ දැනගෙන නවතින්න පුළුවන් වෙන්න ඕනි. කිසිම ප්‍රතිචාරයක් නැහැ. කාටවත් කෝල් කරේ නැහැ. කිසිම කෙනෙකුට එන්න කියන්නේ නැහැ. ආශ්‍රවයකකටවත් එන්න කියන්නේත් නැහැ. අනුසය නිදාගෙන ඉන්නයි හැරවලා ගන්නෙත් නැහැ. නිදාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. අනුසය කියලා නිදාගෙන ඉන්න රාගානුසය, පටිඝානුසය, මෝහානුසය, නැත්නම් අවිජ්ජානුසය කියලා මේ අනුසයන් තියෙනවානේ. ඒගොල්ලෝ නිදාගෙන හැබැයි මේ වර්තමාන ප්‍රතිචාරය අනුව අපි කාට හරි ඇහැරවනවා. ඒතරේ අපි ඇහැරවන්නේ ප්‍රතිචාරයන්. ඒ ඇහැරුණු කෙනා එනවා. එයා ආවහම එයාට ගෙවන්න ඕනේ. ඒ ගෙවීම තමයි කර්මයයි විපාකයේ දෙකම කියන්නේ. කරගන්න කර්මයනුත් ගෙවනවා විඳින කර්මයනොත් ඊට පස්සේ ගෙව. එතකොට නිදාගෙන ඉන්න ඇයට නිදාගෙන ඉන්න අරින්නත් ඕනේ අපි මුලින්. ඊළඟට අර එන්න ලෑස්තිලා ඉන්න ඇයට එන්න කියන්නේත් නැතුව ඉන්න ඕනේ. කියන ආශ්‍රවවලට එන්න කියන්නේත් නැතුව අනුසය ඇහැරවන්නේත් නැතුව ඉන්න පුළුවන් හැකියාව ලැබෙන්න ඕනේ. ඒතර ඒ දෙවෙනි මට්ටම. හැබැයි ඉතින් මේක පොඩ්ඩක් ගැටසිච්ච ගමන් අරගුල් වැහැරෙන්න පුළුවන් මේ අය අපි එන්න කියන්නත් පුළුවන් නිසා එතන තුන්වෙනි මට්ටමකට මේ ප්‍රශ්නේ අපි විසඳන්න ඕනේ. එතනින් තමයි සම්පූර්ණයෙන්ම මේ සංසාර ප්‍රශ්නය විසඳෙන්නේ. හැබැයි එතෙන්ට යන්න නම් අර කියු පියවරවල් හරහා එන එක තමයි පහසු සහ සම්පූර්ණ මොනවද මේ සිටිවිලි හඳුනා ගැනීම සිටිවිලි වල ස්වභාවය අර මදිකම සිටිවිලි ඇතුලේ තියෙන දැකීම ඊළඟට මේ අකුසල් සිටිවිලි හඳුනා ගැනීම පංච නීවරණ වලින් එන සිටිවිලි අතීත අනාගත වලට දුවන සිටිවිලි හඳුනා ගැනීම ඒවයින් හිත ඇත්තර ගැනීම ඊළඟට ඒ මතුවෙන හිත හොඳට මේ මනෝවිඥාණය දැන් තමයි මනෝවිඥාණය පේන්නේ ඒක අපි දැක්කේ සිතිවිලි ඒ මනෝවිඥාණය හොඳටම පැහැපත් කරගන්න ඒක විනිවිද පේන මට්ටමට හදාගන්න. එහෙම හැදුවොත් තමයි අර කවුද නිදාගෙන ඉන්නේ කවුද එන්න ලෑස්තිලා ඉන්නේ කියන එක පේන්නේ. ඒ කාටවත් එන්න කියන්නේත් නැහැ, ඇහැරවන්නේත් නැහැ. විතර කැසෑහෙන ප්‍රශ්නෙන් බේරිලා ගොඩ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අර නිදාගෙන ඉන්න අයත් එහෙමම නිින්දේම ඇදගෙන ගිහිල්ලා දාන්න ඕනේ එළියට. ඒක කරන්න වෙනවා. එහෙම නැත්නම් අනුසය ප්‍රහීන කරන්නේ නැත්නම් ප්‍රශ්නේ විසඳෙන්නේ ආපහු ඒගොල්ලෝ අපේ අපේ පුංචි ප්‍රමාදයකින් ඇහැරෙනවා. ආශ්‍රවත් නිසා මේ විපස්සනාව එතෙන්ට එනකල් එන්න ඕන. ආශ්‍රව හා අනුසේ දකින්න තැනට එනකල් එන්න ඕන. දකින්න අමාරු අනුසේ ආශ්‍රවීට කලින් තියෙනවා. ඉතින් කොහොම හරි මෙයා කොහෙ තිබුණත් කමක් නැහැ. විපස්සනාවෙන් තමයි අනුසය දකින්නේ ආශ්‍රව දකින්නේ ආශ්‍රව ප්‍රහීන වෙන්නේ අනුසය නිරෝධයටපත් වෙන්නේ. ඒකට මේ තාක්ෂණය තමයි හිතවතුනි මේ අපි මේ දවස්වල සමරන වෙසක් වලින් අපටත් දිව්‍ය ලෝකවලට ලැබුණේ. ඒවා තිබුණේ නැහැ. බලන්න එක මොන තරම් පරිපූර්ණ තාක්ෂණයක්ද. මේක කොහේවත් තිබුණා කියලා කාටවත් කියන්න බෑ ඊට කලින්. මෙහෙම තාක්ෂණයක්. දැන් කියන්න පුළුවන්. හැබැයි ඊට කලින් කියන්න බෑ තිබුණා කියලා. ඉතින් මෙන්න මේ අද්විතීය අසමසම තාක්ෂණය අපි ප්‍රයෝජනෙට ගන්න මේ හොයාගත්ත නූතනම තාක්ෂණය මේක තමයි නූතනම තාක්ෂණය. ඒ නූතනම තාක්ෂණයෙන් වැඩ ගන්න ප්‍රයෝජන ගන්න පිරිසට තමා විදර්ශනා යෝගීන් ඒ ආකල්පය ඇති කරගෙන අපි බලමු මොනතරම් දුරට මේ කතා කළ පියවරවල් වල අපිට යන්න පුළුවන්ද කියලා. නිහඬව අපි ඒ පුහුණුවේ යෙදෙමු. සිතිවිලි වලින් නීවරණ වෙන් කරගෙන නීවරණ වලින් මනස වෙන් කරගෙන මනස විනිවිද දකින උපකරණයක් බවට පත් කරගෙන මනස තුලම සැකවි සිටින හා නිදාගෙන සිටින ආශ්‍රවයන් හා අනුසයන් හඳුනාගෙන ඒවායින් මනස නිදහස් කර ගැනීමේ වැඩ පිළිවෙල විපස්සනාව ඒ විපස්සනාව කරන විපස්සනාවේ යෙදෙන විපස්සනාවෙන් ප්‍රයෝජන ගන්න විපස්සනාවෙන් ප්‍රතිඵල ගන්න මේ විසක් සමයේ කල පළමු විදසුනට නිදසුනක් වැඩසටහනින් අපි අධිකන් කරගනිමු. ඒ අධිතනත් සමග අද වැඩසටහනින් සමුගනිමු. සෑම දිනාටම සිතක්ම ශාන්තියක්ම යහපතක්ම වේවා.